ඊළඟට ඉන්දික කුමාර මහත්මයා අවසරයි අපේ හැමදෙරනේ මේ ඔබ වහන්සේගෙන් කෙටි ප්‍රශ්නයක් අහන්න තියෙනවා අර මානය ගැන බුද්ධික මහත්මයා කියපුවකම තමයි එතන හැමදෙරනේ අර දැන් බුද්ධික මහත්මයා කිව්වේ අර උඩ තැනක ඉන්නකොට අර පල්ලෙහා තැනක් පෙනුනහම මම උඩින් කියලා එතන ටිකක් උසස් කියන මාන්නයනේ එතකොට අපි කියමු අපි සමහරලාට ඔකේ අනිත් පැත්තත් වෙන්න පුළුවන් නේ ස්වාමීන් වහන්සේ අර දැන් අපි යට තැනක ඉඳලා හීනමානය අර උඩ තැනක් ගැන ඒ වගේ අපේ අඳුරනේ මේ එතන අර සමතනක් ගැනත් අපි කියමු අරයා මට සමානයි කියලා දකින්න එකත් ඒ සංසන්දනයක් නේද මානයක් නේද හඳුරන්නේ. ඇත්තටම මානය කියන්නේම බැනීම. එතකොට මට වඩා උසස් මට වඩා පහත් මමත් එක්ක සමානයි කියන සීයමාන සදිසමාන හීනමාන කියන අවස්ථා තුනටම බෙදෙන්න මැනීම සංසන්දනය කිරීම. ඉතින් ඒ සංසන්දනය කිරීම මේ නිර්වාණගාමිනී මාර්ගයේදී අවශ්‍යම නැති ධර්මයක්. නමුත් රහත් වෙනකම්ම ප්‍රහාණය නොවන ක්ලේශ මූලයක් තමයි ඒක. කිසිම වැඩක් නැහැ. සඳුවයි කියලා වැඩක් නැහැ. ඒ අදාළ પરමාර්ථයට අදාළ සාධකයේ අදාළ ප්‍රමාණයෙන් තියෙද කියලායි අපි විමසිලිමත් වෙන්න. තව කෙනෙක්ගේ එකක් ගැන සඳුවයි කියලා ඇති වැඩක් නමුත් ඒ දුර්වලකම අවිද්‍යාව හා බද්ධ වෙච්ච කාරණයක්. ඒ නිසා අවිද්‍යාව සම්පූර්ණයෙන් ප්‍රහාණය වෙනකම් මේ මනින ගතිය ඒ කියන්නේ ඒකේ මූලය ප්‍රහාණය වෙන්නේ නැහැ. ඒ කියන්නේ මාන්නය නැති වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඒතනත්තා මේ අනතිමානී වෙන්නට පුළුවන්. හැබැයි සම්පූර්ණයෙන්ම මානෙ ප්‍රහාණය වෙන්නේ මූලය ප්‍රහාණය වෙන්නේ අරහත් මාර්ග ඥාන. එහෙම හඳුරන්නේ ඔබ අන්තර බොහොම පිං හොඳ පිළිතුර. හොඳයි.